දානවා. මේ විවිධ ධර්ම පොත්පත් කියවනකොට ඒ වගේම විවිධ ධර්ම දේශනා කරනකොට බොහෝ අවස්ථාවලදී ඇසෙන වචනයක් තමයි සංස්කාර කියන වචනේ. ඒ වචනේ පිළිබඳ නිවැරදි අර්ථ නිරූපණයක් දන්නේ නැත්නම් ඒ අදහස දන්නේ නැත්නම් බොහෝ විට ධර්මයේ පටලවා තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන නිසා අද අපි මේ සංස්කාර කියන වචනේ අරමුණු කරමින් තමයි ඒ වචනේ මාතෘකා කරගෙන තමයි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. සංස්කාර කියන එකේ පොදු අර්ථයක් තියෙන ඕනෙම තැනකට යොදාගත හැකි අර්ථයක් ඒක තමයි යම් කිසි දෙයක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගන්නා ඵල ධර්ම වලට කියන පොදු වචනය තමයි සංස්කාර කියන්නේ. යමක් හේතෙන් හටගත්තා නම් ඒ හේතෙන් හටගත් ඵලයට කියනවා සංස්කාර කියන වචනේ. ඒතර මේ සංස්කාර කියන වචනේ ওই රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධ ගැන විස්තර කරන තැන කියනවා සංස්කාර කියන වචනේ. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා ආදී වශයෙන් දක්වන තැන්වල එතන සංස්කාර කියන වචනේ කතා කරනවා. කා සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කියලා එහෙම සංස්කාර වචන කියන වචනේ යොදන තැනක් තියෙනවා. සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිච්චසම්භෝ සංනක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන ඒ නිර්වාණය විස්තර කරන තැන සංස්කාර කියන වචනේ පෙන්වන්න කරලා තියෙනවා. ඊළඟට අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා සංඛාර පත්‍ය විඥාන සංස්කාරය නිසා විඥාණය තියෙනවා කියන තැන ඒ පටිච්ච සමුප්පාදයේ විස්තර කරන තැන සංස්කාර කියන වචනේ දැක්වෙනවා. මේ හැමතැනම තියෙන සංස්කාර කියන වචනයට පොදු අර්ථයක් අපි ප්‍රකාශ කළේ ඕන තැනකට යොදා ගන්න පුළුවන් හේතුන් නිසා හටගත් ඵල ධර්ම කියන එකයි. නමුත් මෙතන මේ පංචස්කන්ධ ගැන පළමුවෙන් කතා කළොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන එතන සංඛාර කියන්නේ අභිධර්මයේ හැටියට අපි කතා කරනවා නම් වේදනා සංඥා කියන ඒ চৈতසික ධර්ම දෙක හැර අනිත් চৈতසික ධර්ම 50ට. ඒ කියන්නේ අභිධර්මයේ පොත්වල දක්වා තියෙන চৈতසික 52ක්. මේ 52කින් වේදනාව වේදනා ස්කන්ධයට අයත් වන නිසා සංඥාව සංඥා ස්කන්ධයට අයත් ධර්මයක් නිසා ඉතිරි චෛතසික ධර්ම 50ම සංස්කාර ස්කන්ධයට අයත් කියන එක ඒ අභිධර්ම පොත්වල තියෙන කාරණාවක්. මේකේ ප්‍රායෝගික වශයෙන් ඒ තරම් ඇති වැදගත් භාවයක් අපිට නැහැ. ප්‍රායෝගික වශයෙන් එතන සංස්කාර කියන වචනේ බුදුහාමුදුරුවෝ බොහෝ විට විස්තර කරලා තියෙන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියන වචන වචනය. මේ පංචස්කන්ධය සංස්කාර ස්කන්ධය කියන තැන ඒ සංස්කාර කියන වචනේ විස්තර කරන්නේ ඒ විදිහට. කියන්නේ රූප පිළිබඳ රූපයක් අරමුණු කරන ඇහැට පෙනෙන රූප ඒ වරමුණු කරගෙන යම් කිසි සිතිවිලි ධර්ම ටිකක් ඇති වෙනවා නම් ඒවා සංස්කාර. කනට ඇහෙන ශබ්ද, ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන විවිධ ස්පර්ශ ඒ වගේම මනසට හමුවන ධම්මාරම්මන වශයෙන් හඳුන්වන විවිධ අරමුණු ඒ ආරම්මණය හමුණාට පස්සේ අරමුණු හමුණාට පස්සේ පහළවන සිටිවිලි ධර්ම ඔක්කොටම කියනවා පොදුවේ සංස්කාර කියන වචනය. ඒකයි රූප සංචේතනා, ශබ්ද සංචේතනා ආදී වචෙන් බුදුහාමුදුරුවෝ දැක්කේ. රූප පිළිබඳ සිතිවිලි, ශබ්ද පිළිබඳ සිතිවිලි, ගන්ධ පිළිබඳ සිතිවිලි, රසවල පිළිබඳ සිතිවිලි, ඒ වගේම කායට දැනෙන ස්පර්ශ පිළිබඳ සිතිවිලි, මනසට දැනෙන විවිධ ආරම්මණයන් පිළිබඳ පහළවන සිතිවිලි. මෙන්න මේවට තමයි පංචස්කන්ධ කතාවේදී සංස්කාර කියන එක අපි යොදාගත යුතු වන්නේ. වෙනත් දෙයක් හිතන ගන්නට බෑ. දැන් අපි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන පටිච්චසමුපාදේ විස්තර කරන තැන සංඛාර කියන වචනේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට එතන සංඛාර කියන එකට ඕක ගන්න බෑ. ඒ කියන්නේ රූප සංචේතන, ශබ්ද සංචේතන ආදී ඒවා ගන්නට බෑ. එතන තියෙන්නේ අවිජ්ජා පත්‍ය පුඤ්ඤාභි සංඛාරා, අවිජ්ජා පත්‍ය අපුඤ්ඤාභි සංඛාරා අවිද්‍යාපච්ච ආනිඤ්ඤාභි සංඛාරා කියලා එහෙම බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා අවිද්‍යාව නිසා ඒ කියන්නේ නොදක්කම විද්‍යාව කියන්නේ මොහොතකම නිසා කුසල රැස් කරනවා. කුසල කර්ම පුඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාර අකුසල කර්ම. ඒ වගේම ආනිඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි කියන්නේ මෙතන ධ්‍යාන සෙත් වලට කියන වචනයක්. අවිද්‍යාව නිසාම ධ්‍යාන සෙත් ඇති කරන එතන කර්ම. එතකොට එතන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැනින් අදහස් වන්නේ කුසල අකුසල කර්ම. අන්නේව නෙවෙයි. එතකොට සංඛාරපච්චය විඥානං කියන තැනත් එතනත් අදහස් කරන්නේ අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥානං කියන දෙවෙනි අවස්ථාවේදී දැක්වෙන සංඛාර වචනයෙන් විස්තරවන්නේ අර කර්ම ශක්තිය. එතකොට අපි එතන පටිච්චසම්පාදයේදී සංඛාර කියන වචනේ තේරුම් ගන්නට ඕනේ ඔන්න ඔය ආකාරයට. මෙහිදී ඔකටම අදාළ තව කොටසක් අපිට කියන්නට තියෙනවා. ඒක කියන්නට ඉස්සෙල්ලා මේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන වචනේ තුන බුදුහාමුදුරුවෝ දක්වපු තැන තියෙනවා. සූත්‍ර පිටකයේ තියෙනවා. ඒක ගැන කියලා ඊට පස්සේ අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකට ওই කාරණාව සම්බන්ධ කරලා පෙන්වන්න. දැන් එතන අර කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන වචනය ওই මහා වේදල්ල, චූල වේදල්ල වැනි සූත්‍රවල දක්වලා තිබෙනවා. මේ නිරෝධ සමාපත්තියට කෙනෙක් සමවදින විට පළමුවෙන් පළමුවෙන් නිරුද්ධ වී යන සංඛාර සහ නිරෝධ සමාපත්තිය නැගිටුන නැගිටින විට පළමුවෙන් පළමුවෙන් පහළවන සංස්කාර විස්තර කිරීම සඳහායි ওই වචන තුන බොහෝ විට යොදලා තිබෙන්නේ. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදින්නට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අනාගාමී හෝ රහත් වෙලා සිටින්නට ඕන. ඒ වගේම ධ්‍යාන අටම තිබෙන්නට ඕන. ඒ ධ්‍යාන අටෙන් අන්තමනීය සංඥා නාසඤ්ඤායතනයේ පසුව එහි තියෙන සංඥා වේදනා ආදී වෙන් කරලා නැත්නම් ඒක පාදක කරන ඇති වෙන නිර්වාණ ධාතුව දැකලායි නිර්වාණ ධාතුවේ තියෙන සංඥා වේදනා වින් කිරීම තුළින් නිරෝධ සමාපත්තිය සම්වාදින්න පුළුවන්කමක් තිබෙනවා තවත් ආකාරයක් ඇති කෙසේ වෙතත් මෙතන ඉක්සල්ලාම නිරුද්ධ සංස්කාර මොකක්ද එතකොට ආස්වාද ප්‍රසආස හරි මොනවා හරි අරමුණු කරගෙන අපි භාවනා කරනවා නම් පළවෙනි ධ්‍යානයට යන්නට ඕනේ. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයට යන්නට ඕනේ. දෙවෙනි ධ්‍යානයට යනකොට විතක්ක ਵਿਚාර දෙක නිරුද්ධ වෙනවා. එතකොට විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙනවා කියන්නේ එතන වචී සංඛාර නිරුද්ධ වෙනවා කියන එකයි. විතක්ක ਵਿਚාර නැත්නම් සිතෙන් අරමුණකට නැවත නැවත සිත පත්වන්නේ නැත්නම් ඒ අර අපේ ඒ වචන පිට කරන්නට බෑ. විතක්කයක් තියෙන්නට ඕන ਵਿਚාරයක් ඒ අරමුණේ සිට පැතිර යාම තිබෙන්නට ඕන. එහෙම නැත්නම් අපිට වචන වචන වචන කවදාවත් පිට ගන්නට බෑ. මේ විතක්ක ਵਿਚාර නිසයි ඒවා පවතින නිසයි ක්‍රියාත්මක නිසයි අපිට කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට දෙවන ධ්‍යානයට යනකොට පළමුවෙන්ම විතක්ක ਵਿਚාර දෙක සංසිඳී යනවා. එතන එතකොට ඒකට කියන්නේ වචී සංඛාර කියලා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයට ගියා. දේතිය නිරුද්ධ වුණා. හතරවෙනි ධ්‍යානයට යනකොට සුඛය නිරුද්ධ වෙලා උපේක්ෂා ඒකාග්‍රතාවට පිටපත් වෙනවා. මේ හතරවෙනි ධ්‍යානයේදී ආස්වාස ප්‍රස්වාස සම්පූර්ණයෙන්ම නොදෙනී යනවා. නැති වෙලා ශරීරයට ආස්වාස ප්‍රස්වාස අවශ්‍යම වායු නැතුව ජීවත් වෙන්න තැගවන්නේ. ආස්වාස ප්‍රස්වාස සිදු නොවනවා නෙවෙයි. නමුත් Tamange සිතට කිසිසේත්ම හසු වෙන්නේ සම්පූර්ණයෙන් නතර වුණා වගේ තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ தත්ත්වය දෙවෙනිවට නිරුද්ධ වෙන සංස්කාර ඒකට කියනවා කාය සංස්කාර කියලා. එතකොට ආස්වාස ප්‍රස්වාස වලට කාය සංස්කාර කියන වචනේ මෙතන විස්තර කරනවා. ඊට පස්සේ මේ අනිරෝධාන්නේ සංඥානා සංඥායතනින් පස්සේ ඵල සමෝතේ තියෙන නිරෝධ මේ සංඥා වේදනා ආදී නිරුද්ධ කරනවා. එතන නිරුද්ධ කරන්නේ වාට කියන්නේ චිත්ත සංස්කාර. සිතේ යෙදෙන සංස්කාර ධර්ම චිත්ත සංස්කාර. එතන තියෙන්නේ වේදනාවයි සංඥාවයි ප්‍රධාන වශයෙන්. එතන වේදනා සංඥා දෙකටයි එතන චිත්ත සංස්කාර කියන්නේ. එතකොට නිරෝධ සම එතකොට නිරෝධ සමාපත්තියෙන් ආපසු නැගිටින විට පළමුවෙන්ම ඇති වෙන්නේ චිත්ත සංඛාර. ඊට පස්සේ කාය සංස්කාර. ඊට පස්සේ වචී සංස්කාර. මෙන්න මේක විස්තර කරලා තියෙනවා කොහොමද නිරෝධ සමාපද්දයේදී සංස්කාර කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර නිරුද්ධ වන්නේ කියන කතාව. ඒකට අපිට ඒ පිළිබඳ ධර්මදේශනාවක් අහනකොට මෙතන කාය සංඛාර කියන්නේ මේකේ වචී සංඛාර කියන්නේ මෙන්න මේකේ ඒ වගේම චිත්ත සංඛාර කියන්නේ මේමයි කියන එක තේරුම් ගන්න ඕනේ. ඔයින් පිට යන්තනක අපි චිත්ත සංඛාර කියනවා නම් අර සංඥා වේදනා නෙවෙයි චිත්ත සංඛාර කියන්නේ. අර මං කලින් කිව්ව රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියන කොටස් හයටම එක වචනයක් ප්‍රකාශ කරනවා චිත්ත සංස්කාර කියලා. එතකොට ඊයේ තැන යෙදෙන ආකාරයට අනුව මේ ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් එයා ආකුල ව්‍යාකුල සත්‍යයකට පත්වන්නත් පුළුවන්. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංඛාරා කියන වචනේ විස්තර කරනකොට අපි ප්‍රකාශ කළා එතන කුසල් අකුසල් කර්මය කියලා. බුදුහාමුදුරෝ මේ පටිච්චසමුපාදේ වේදාකාරයෙන් විස්තර කරපු විවිධ දේශනා තිබෙනවා. මේ දේශනා අතර එක් දේශනාවකදී තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ මොනවද? සංඛාර කියන්නේ මොනවද එතන අර පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිත්‍ය සංඛාර කියන්නේ නැතුව බුදුහාමුදුරෝ කියනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංස්කාර කියන්නේ මොනවද මහණෙනි කියලා අහලා ඒකට පිළිතුරු වශයෙන් වශයෙන් තමයි දැනුම් කරන්නේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. ඉතින් ඔය දැනට හරි ප්‍රසිද්ධියටපත් වෙලා ඉන්න හාමුදුරුවෝ මේ කියනවා ආන පටිච්චසම්පාද ධර්මයන් විස්තර කරනකොට අතන අවිජ්ජාපච්චය සංඛාර කියලා මේ කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියනවා මේ කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාසය වචී සංඛාර කියන්නේ විතක්ක ਵਿਚාරය චිත්ත සංඛාර කියන්නේ සංඥා වේදනාය කියන කතාව අර නිරෝධ සමාපත්තියට අදාළ කතා මෙතෙන්ට එකතු කරගනිමින් ඒ ධර්මයේ පටලවාගෙන සිටිනවා ඉතින් මේ කොහොමද අවිජ්ජාතනින් මේ ආස්වාස ප්‍රසවාස ඇතිවන්නේ ආස්වාස ප්‍රසවාස වලින් කොහොමද නැවත උපදීම සිදුවන්නේ ආදී කිව්වොත් එහෙම එයා පැටලේ එයාට උත්තර දෙන්න බැරි වෙනවා යවණියට. ඉතින් මෙතෙන්දී මේක තේරුම් ගන්නට ඕනේ ඒ කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ අර ඔය කලින් කියපු වර්තයේ සඳහන් නෙවෙයි. කයින් යම්කිසි ක්‍රියාදාමයක් කරනවා නම් ඒකට කාය සංඛාරය කියලා කියනවා. වචනේ යම් කිසි ක්‍රියාදාමයක් වචී වචේ වචනයේ සිදු වචන පිට කරනකොට සිදුවන සංස්කාර ධර්ම වලට වචී සංස්කාර කියනවා. ඒ වගේම සිතින් යම් කිසි දෙයක් සිතනකොට පහළ වෙන සිතිවිලි වලට චිත්ත සංස්කාර කියනවා. මෙතන පැහැදිලිව බුදුහාමුදුරුවෝ කියන්නේ කයින් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, සිතින් කරන ක්‍රියා, කායික වාචික මානසික ක්‍රියා. එතකොට මේ ක්‍රියා කරනකොට බුදුහාමුදුරුව කර්මය විස්තර කරන බොහෝ අවස්ථාවලදී දක්වන්නේ චේතනාහම් වික්ඛවේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායේන වාචා මනස කායේන වාචා මනස ඒ කියන්නේ චේතනාවම මහණෙනි මම කර්මයක් කියනවා චේතනාවක් ඇති වුණාට පස්සේ කයෙන් ක්‍රියා කරනවා වචනයෙන් ක්‍රියා කරනවා මනසින් ක්‍රියා කරනවා කුසල අකුසල කර්ම රැස් කරනවා. එතකොට අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන කියපු පුඤ්ඤාභි සංඛාරා, පුඤ්ඤාභි සංඛාරා, ආනිජ්ජාභි සංඛාරා වශයෙන් දැක්කපු කර්ම සංස්කාරත් මේ පස්ව වෙන තැනකදී බුදුහාමුදුරෝ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංස්කාර වශයෙන් දැක්කපු අවිද්‍යාව තුළින් සිදුවන ඒ සංස්කාර ධර්මත් එකම දෙයක් මොකද්ද දෙකම කර්ම සත්‍යයක්. ඒකට මේ ධර්මයේ කිසිම පැටලීමක් නැත්නම් පැහැදිලි ලෙසම ඒ ධර්මයේ මේ විදිහට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන යොදන සංස්කාර කියන වචනේ ඊට අමතරව අපි එතන කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංස්කාර අර්ථ දෙකකින් විස්තර කරලා පෙන්වන්න කලේ. ඊළඟට කියනවා සබ්බේ සංඛාරා නිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා ඔය වය ධම්මා සංඛාරා කහ ධම්මා සංඛාරා හැම කියන්නේ මරණ තැන් වල එහෙම ගහන්නේ එතන කියන්නේ හේතුයෙන් හටගත් සියලුම ධර්මයි සබ්බේ සංඛාරා කියන්නේ. එතන අරගෙන අපිට සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට අපිට කියන්න බෑ මේ රූප සංචේතනා මේ අර මේ පංචස්කන්ධේ සංස්කාර ස්කන්ධේ පමණක් කියලා. නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන තියෙන දේ පමණක් කියලා එතන කියන්න බෑ. සබ්බේ සංඛාරාංචා සබ්බේ සංඛාරා දුක්ඛ ආදි වශයෙන් දැක්වෙන තැන යම් දෙයක් හේතයෙන් හටගත්තා නම් ඒ හේතයෙන් හටගත් සෑම දෙයක්ම අනිත්‍යයි දුකයි ආදි වශයෙන් එතන දක්වන්නේ. එතකොට ඒ අර්ථය එතනදී තේරුම් ගත යුතු කාරණාව. ඊළඟට දක්වලා තියෙනවා ඒ නිර්වාණය ගැන විස්තර කරනකොට නිරෝධ සංඥා ආදී විස්තර කරනකොට සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පටිපදස්සබ්බෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන නිර්වාණය විස්තර කිරීම සඳහා යොදන වචන ටිකක් සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාර සමණය වූ තැන. එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. මෙතෙන්දී සංස්කාර කියන්නේ අර කලින් කියපු අර්ථ සඳහා කියන දේවල් ගන්න බෑ. මේ ඵල සම්මුතියට සම්වාදින කෙනෙක් සිටිනවා නම් මේක හොඳට තේරුම් ගන්නට පුළුවන් වේවි. ඵල සමාසයක තියෙනකොට නිර්වාණ ධාතුව අත්දකිනවා නිර්වාණ ධාතුව අත්දකින්නේ යම් කිසි සියුම් දැනීම් මාත්‍රයක් පවතිද්දී ඒ කියන්නේ ඒ දැනීම නැත්තම් නිඳ ගියා වගේ තත්ත්වයක් නම් නිවන තියා මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒක නිසා නිවන කියන එක යම් කිසි සංඥා මාත්‍රයක් තියෙනවා, දැනීම් මාත්‍රයක් තියෙනවා, නිඳ ගියා වගේ සම්පූර්ණයෙන් සිහිනත් කළා වගේ තත්ත්වයක් නෙවෙයි. මෙතන ඒ නිර්වාණ ධාතුව අත්දකින විට ඇති වෙන ඒ චිත්ත සංස්කාර ධර්මයේ අර සියුම් දැනීම හැර අනිත් ඔක්කොම ලෝකයේ තියෙන ධර්ම එතෙන්දී නිරුද්ධ වෙනවා. එතකොට නිවන අරමුණු වෙමින් පවත්නා වූ සිතවිලි මාත්‍රේ හැර අනිත් ඔක්කොම ධර්මයි එතන චිත්ත සංස්කාර සමතෝ කියන්නේ. ඔය විසංඛාරගතං චිත්තං කියලා එහෙම බුදුහාමුදුරුවෝකට කියන සංස්කාර විරහිත தත්ත්වයට මගේ සිතපත් වුණායි කියලා. මේ විදිහට විවිධ තැන්වල ඒ සංස්කාර කියන අර්ථය දක්වලා තියෙන්නේ විවිධ අර්ථයන් දැක්වීම සඳහා. මේවා වැරදි විදිහට දෙහිත ඔක්කොටම එකම අර්ථයක් ගන්නවා නම් ගන්න පුළුවන් හේතුන්ගෙන් හටගත් ධර්ම කියන එක. ඒ හැර අනිත් තැන්වල තියෙන සංස්කාර කියන වචනේ තවත් තැනකට යොදාගෙන අපි මේ ධර්මයේ තේරුම් ගන්නට ගියොත් අපිට ඒ ධර්මයේ හරියට පැහැදිලිව තේරුම් ගන්නට බැරි වෙනවා. දැන් මේ සංස්කාර කියන වචනය පිළිබඳ සරල ඒ කියන්නේ විවිධ තැන්වල යෙදෙන ආකාර අනුව කියපු සරල විස්තරයක්. තවත් තැන්වල සංස්කාර කියන වචනේ යොදලා තියෙනවා මේ ඔක්කොම කිය කියා ඉන්නට ගියොත් මෙතන මේ ධර්මයේ ඉදිරිපත් කරන්නට කාලය නැහැ. ඒක නිසා අපි එතනින් මේ සංස්කාර යොදන තැන් ගැන කතා කරන කතාව අයින් කරමු. මේ ඇයිට පුළුවන් නම් ওই බුද්ධිසෙන් මේ බුද්ධ ආගමේ තියෙනවා එන්සයික්ලෝපීඩියා කියන එකට වචනයක් මම දන්නේ ඒකට සිංහල වචනයක් ඒකේ තියෙනවා සංස්කාර කියන වචනේ ඉදිච්ච තැන් ඔක්කොම. එතකොට මේ අපි මේ සංස්කාර අරමුණු කරමින් භාවනා කරන්නට ඒ සංස්කාර අරමුණු කරමින් භාවනා කරන විට මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් හුදු සංස්කාර ධර්ම. මේ සෑම සංස්කාර ධර්මයක්ම නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා, නිරුද්ධ වෙලා යනවා. මෙසේ නිරන්තරයෙන් අනිත්‍යයට ගොස් නිරුද්ධ වී යාම සංස්කාර ධර්ම තුළ අත්‍යයක් වශයෙන් ආත්මයක් වශයෙන් ගන්නට කිසිවක් ඉති වෙන්නේ ඔක්කොම නිරුද්ධ වෙලා හිස් වී යන තත්ත්වය අත්දකින්නට ඕන. එහෙම අත්දැක්කාට පස්සේ තමයි කෙනෙකුට ඊයින් එහාට නිවනට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා භාවනා කරන අය විසින් භාවනා කරන අවස්ථාවේදී සංස්කාර කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. එතෙන්දී අපි අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන සංස්කාර කියන වචනේ පමණක් කතා කළා. නමුත් රූපයත් සංස්කාරයක් වේදනාවත් සංස්කාරයක් සංඥාවත් සංස්කාරයක් ඒ වගේම විඥාන සංස්කාර. එතකොට මේ පංචස්කන්ධයේ සංස්කාර ස්කන්ධයේ වශයෙන් දැක්කපු ඒක හැර අනිත් ස්කන්ධ හතරක් සංස්කාර ධර්ම හේතුන් නිසා හටගත් ධර්ම. මේ ඔක්කොම සංස්කාර කියන වචනේ කියනවා. දැන් මේක සංස්කාර කියන වචනේ පොදුවේ අරගෙන බලන්න භාවනා කිරීමයි කළ යුතු වන්නේ. ඇහැ ගත්තොත් ඇහැ සංස්කාර ධර්මයක්. ඇහැට පෙනෙන රූප ගත්තොත් ඒක සංස්කාර ධර්මයක්. ඒ වගේම ඇහැයි රූපයයි ගැටීම නිසා යම්කිසි චක්කු විඥාන සිතක් දැනීමක් පහළ වෙනවා නම් ඒක සංස්කාර ධර්මයක්. ඒ චක්කු විඥානය නිසා පහළ වෙන චක්කු සම්පස්සේ තියෙනවා නම් ඒක සංස්කාරයක්. ඒ චක්කු සම්පස්සේ නිසා යම්කිසි චක්කු සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා නම් සැප හෝ දුක් හෝ මඳහත් වේදනා ඒක සංස්කාරයක්. ඒ ඒ රූපය හඳුනාගත්තනම් රූප සංඥාවකින් ඒ රූප සංඥාව සංස්කාරයක්. ඊළඟට ඒ රූපය පිළිබඳ යම් කිසි සංචේතනා පහළ වුණා නම් අපර කලින් කිව්වේ අපි රූප සංචේතනා කියලා. ඒ සංචේතනා සියල්ල සංස්කාර. රූපේ පිළිබඳ කවර ආකාරයෙන් සිටවිලි කුසල් හරි අකුසල් හරි නැත්නම් මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හරි මේ රූපේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතු කියලා හරි කොහොම ආකාර හරි සිටවිලි පවත්නවා ඒ ඔක්කොම රූප සංචේතන මේ ඔක්කොම සංස්කාර ධර්ම ඊළඟට රූපය නැවත නැවත බලන්නට ඕනේ කියලා අදහසක් පහළ වෙනවා නම් රූප විතක්කයක් ඇති වෙනවා නම් ඒකත් සංස්කාර ධර්මයක්. ඒ දකින්න ලද රූපේ නැවත නැවත සිතින් විමස විමසා ලස්සනයි හොඳයි කැතයි නරකයි ආදී විවිධාකාරයෙන් බලනවා නම් එතන රූප ਵਿਚාර ඒක සංස්කාර ධර්මයක්. ඊළඟට රූපේ අරමුණු කරගෙන පහළ වෙන විවිධ ක්ලේශ ධර්ම සමහරයට. ලෝභය ඇතිවෙන්න පුළුවන්, දේශය ඇති වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්, වෛරයක් ජනිත වෙන්න පුළුවන්, විවිධ දේවල් පහළවන්න පුළුවන්. කුසල් හරි අකුසල් රෝණෙම එකක් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට පහළ වෙන යම්තා රූප සංහාව ප්‍රමුඛ වූ අකුසල ඔක්කොම අකුසල ධම්මත් ඒ වගේම ඒහා රූපේ අසුරු කරගෙන යම්තා සංචේතනා පහළ වෙනවා නම් කුසල සංචේතන මේ ඔක්කොම සංස්කාර ධම්ම. මෙන්න මේ ඔක්කොම ටික ඇහැ අරගෙන බලන්නට ඕන මේ ඇහැ කියන එක හේතුවෙන් හටගත් ධර්මයක් මම හෝ මගේ ආත්මය කියලා මේක ගන්නට කිසිම සුදුසුකමක් මේක ගන්නට බෑ ඒ වගේම ඇහැට පෙනෙන රූප ඒ වගේම රූප මෙනීම නිසා පහළ වූ නාම ධර්ම අර කලින් කියපු විස්තර කරපු නාම ධර්ම ඔක්කොම මේ ඔක්කොම සංස්කාර ධර්ම කියලා තේරුම් ගන්න. මේ සංස්කාර ධර්ම කියලා අවබෝධ වෙනකොට මේ අවබෝධ කරන අවබෝධය සංස්කාර ධර්මයක්. මේක ඊටාම වැදගත් කාරණාවක් බොහෝ දෙනෙක් ඕක කරන්නේ කරන්නේ නැතිකම නිසාම මම භාවනා කරනවා මම තමයි මේ අවබෝධ කරන්නේ මට මෙහෙම ධර්ම ඥානයක් තියෙනවා ඒ ආදී වශයෙන් ඒක මම එනේ කරනවා මගේ කියලා හිතලා ඒකට ආත්ම දෘෂ්ටි පිටවගෙන කටයුතු කරන තත්ත්වයක් තියෙනවා මෙතන මුළු විශ්වයේම තියෙන සංස්කාර ධර්ම හැර අන්තිශයක් නෙවෙයි ඒතකොට මේ හැම එකක්ම සංස්කාර සංස්කාර සංස්කාර වශයෙන් දකින්නට ඕනේ ඒ දකිනකොට ඇහැ සම්බන්ධ මේ සෑම දෙයක්ම සංස්කාර මේවත් දකින්නේ මම නෙවෙයි මේ දකින්නෙත් මගේ සිත තුළ තියෙන සංස්කාර ධර්මයක්. මගේ සිත කියලා අපි හිතනනම් ඒකත් සංස්කාර ධර්මයක්. මෙතන සංස්කාරම ඇති වෙනවා සංස්කාරම පවතිනවා සංස්කාරම නැති වෙනවා. සංස්කාර සංස්කාර අරමුණු කරමින්ම මේ ක්‍රියාදාමය සිදු වෙනවා. මේක තේරුම් ගන්න. කියන්නේ සංස්කාර සංස්කාර අරමුණු කරමින්ම මේ සංස්කාර ධර්මයන් පවතිනවා. සංකේෂයක් නෙවෙයි. ඒ කියන්නේ ඇහැ කියන එක සංස්කාරයක්. ඒ සංස්කාරය අරමුණු කරන මේක ඇහැයි කියලා අපි වෙන සංස්කාර ධර්ම ටිකක් ඇති කරගන්නවා. රූපය කියන එක සංස්කාරයක්. මේක රූපය කියලා එහෙම සංස්කාර ටිකක් ඇති වෙනවා. නැත්නම් රූප සංඥාවක් අපි ගමු. මේ හොඳයි, ලස්සනයි, කැතයි, ගැහණියෙක්, මිනිහෙක් ආදී විවිධාකාරයෙන් සංඥා ඇති කරගන්න පුළුවන්. ඒ සංඥා ඔක්කොම සංස්කාර. ඒවා සංඥා ඇති කරගන්න මේක මෙහිම රූපයක් කියලා දැනේ දැන සංඥා ඇති කරගෙන ඒක දැනගන්න එක සංස්කාර ධර්ම. මේ විදිහට සංස්කාර සංස්කාර කාර්ම අරමුණු කරමින් සිදුවන ක්‍රියාදාමයක් මෙතන තියෙන්නේ මේ සෑම සංස්කාරයක්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මෙහෙම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනකොට මේ සංස්කාරවල ගන්නට කිසිවක් කිතිලි වෙනවද කියලා බලන්න එතකොට Tamanට තේරෙනවා මේ කිසිම සංස්කාරයක ගන්නට කිසිවක් නැහැ මේ ඔක්කොම අනිත්‍යද ගොස් නිරුද්ධ වෙලා යනවා නිවිලා යනවා දැන් මේ ජීවිතේ අපි රූප දැකලා කොයිතරම් සිතුවිලි හිතන්නට ඇද්ද? ඒ රූප දැකපු සිතුවිලි දැන් එකක්වත් නැහෙනේ. ඒ වගේම තමයි මේ මොහොතේ මේ ඇස් දෙක ඇරියොත් රූප පෙනීම, ඇස් දෙක පියාණිට රූප දර්ශනය වෙන්නේ. ඉතින් ඒ රූප පෙනිච්ච ගමන්ම පහළව සිතුවිලි දැන් මෙතනම නැති මෙතන මම කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ මේක අවබෝධ විය යුතුයි දැකිය යුතුයි අන්න ඒ විදිහට ඇහැ පිළිබඳව පහළ වෙන මේ සංස්කාර ධර්ම ටික ඔක්කොම හිතින් අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරන ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයට යන නිසා අනිත්‍යයට යන බව දැකලා ඒ අනිත්‍යයට යන නිසාම මේවා අනාත්මයි කියලා දකින්නට ඕන ආත්ම නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි ඊට අනුකම්පිත ගන්න කන්න කන කියන එක සංස්කාර ධර්මයක්. හේතු නිසා හටගත් ධර්ම. නිකන් නෙවෙයි. ඒ කියන්නේ අපි මව කුසට ආවා, මව කුසට ආවේ යම් කිසි හේතුවක් නිසා මව කුසදී මේ ශරීරය වැඩෙන්නට පටන් ගත්තා. ඒවත් හේතු නිසා වැඩුණේ. ඊට පස්සේ මේ කන පාය කලින් නොතිබිච්ච කනක් ආවා. ඒක ආවෙන් ආහාර කර්ම ආදී විවිධ හේතුන් නිසා. එතකොට ඒ කනට ඇහෙන ශබ්ද සංස්කාර ධර්මයක්. යම් යම් හේතුන් නිසා හටගත් දෙයක්. දැන් මම මේ පචන පිට කරනවා මේ ධර්මයේ දේශනා කරනවා මේකත් සංස්කාර ගොඩක් මේ ගලාගෙන යන්නේ ඒ සංස්කාර කොට ගලාගෙන යන්නට හේතු තියෙනවා. මොකද මෙහෙම ධර්ම දේශනයක් කරන්නට ඕනේ කියන සිතවිල්ල ආවා. ඒ සිතට අනුකූල ඒ ධර්ම කාරණා සිතට ගලන් මතු වෙනවා. මතු වෙනකොට ඒවා ශබ්ද ඒ මතු කිරීමේ වචන පිට කිරීමේ අදහස පහළ වෙනවා. සවර්ණාලය තුලින් ඒවා හුලඟ වාගේ ගමන් කරනවා. ඒ හුලඟ දත් වල, තොල් වල, අරෙමින් වදිනවා, වේදිවා ගාවෙමින්. එතකොට ඒවා ශබ්ද බවට පරිවර්තනය වෙනවා. සිතින් ඒක හසුරවනවා. මෙතන තියෙන්නේ සංස්කාර ධර්ම ගොඩක්. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට ඒ ශබ්දේ මේ අහනවා. අහනකොට මේ ඇගේ සිත කන තුල සෝත විඥානය පහළ වෙනවා. ශබ්දය දැනීමේ පිළිබඳ දැනීමක්, ශබ්දය පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒ නිසා කනේ නෙවෙයි ඒ සෝත විඥානය පහළවන්නේ සිතේ. නමුත් කනට ශබ්දය වැඩි වීම නිසා ඒක පහළ වෙන නිසා ඒකට සෝත විඥානය කියනවා. එතකොට මේ සෝත විඥානය සංස්කාර ධර්මයක්. හේතු නිසාට ගත්තයක්. මේ ශබ්දය තියෙන්න ඕනේ කන තිබ්බේවි කන හොඳට ඇහෙන කනක් තියෙන්න ඕනේ බීරි කෙනෙක් නෙවෙයි. එතකොට එහෙම කෙනෙකුට ඇහෙන්නේ එතකොට ඒ කනේ ශබ්දයේ ගොස් වඩින්නට ඕනේ. අපේ මානසිකාර ප්‍රවැත්මකුත් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි බරපතල වෙන කල්පනාවක නම් යෙදලා ඉන්නේ නින්දගෙන නින්දට ගිහිල්ලා ඉන්නවනම් ඒ නැති කලා වාගේ තියෙනවනම් කන කොච්චර හොඳ තිබුණා ශබ්ද කොච්චර තිබුණත් ගිහිල්ලා වැදුනට ශබ්ද තරංග ගිහිල්ලා කම්බරේ කම්පණය කළාට ඒක දැනීමක් බවට පරිවර්තනය වෙන්නේ ඒක නිසා මේ හේතුන් රාශියකින් ඇතිවෙච්ච ඵල ධර්මයක් මේක කාන්තින සංස්කාර ධර්මයක් කියන නිසා එතකොට ඇහෙන ශබ්දය සෝත විඥානයේ බව සෝත විඥානයක් ඇති වුණාට පස්සේ ඇහෙන ශබ්දයයි සෝත විඥානයයි කනයි තුන් දෙනාගේම එකතුවට තමයි සෝත සම් සම්පස්සේ කියන්නේ ඒක සංස්කාරයක් ස්පර්ශ කරනවා ඒක සංස්කාරය. මේ පස්සේ නිසා ඉතින් වේදනාවක් දෙන දෙනවා. සමහර විට මේවා තේරෙන්නේ නැත්නම් දුක් වේදනාවක් ඇති වෙන පටිගයක් ඇති වෙන්න පුළුවන් මොනවද මේ කියන්නේ අපවංශ අපිට කිසිවක් තේරෙන්නේ නැහැ කියලා එහෙම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. තේරෙන කෙනෙක් ඉන්නවනම් ධර්මයේ මේක තේරෙනවා කියලා ඒක උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ ධර්මයේ අද්දක දැක අද්දක දැක කියනවා ධර්ම පීතියක් ඇති කරගෙන ඉන්නවනම් එතන ඔහුට සුඛ වේදනාවක් ජනිත වෙන්න පුළුවන්. නිරාමිෂ සුඛ වේදනා මේ ආදී විවිධ වේදනා පහළවන්නට පුළුවන්. මේ වේදනා ඔක්කොම ඔක්කොම හේතුන් නිසා හටගත්තම මේ කනට ගොස් මේ ශබ්දේ ස්පර්ශ වෙච්ච නිසා වේදනාවක් ඇති වෙන්නේ නැත්නම් ඒ වේදනාවක් ඇති වෙන්නේ ඒ ඒ කාංශෝත සම්පස්සේ තුලින් එන එක සංස්කාර ධම්මය ඊළඟට සෝත සම්පස්සේ නිසා ඇති වුණා මේ සෝත සම්පස්සජා වේදනා ඒක ඊට පස්සේ අපිට ඕනනම් මේ හදගත මේ අභියන් සංයම් වේදේති සංසංජානාති කියලා කියන අපි දැන් විඳිනවා සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි වැඳ හතේ මේක මේක සැප වේදනාව මේ දුක් වේදනාවක් කියලා ඕන නම් ඒක හඳුනා ගන්නට පුළුවන්. නැත්තම් මේ ඇහෙන ශබ්ද හඳුනා ගන්නට පුළුවන්. මේ ඔක්කොම හඳුනා ගැනීම ශබ්ද සංඥා මේවත් සංස්කාර ධර්ම. ඉතින් මේ විදිහට මේ ශබ්දයේ ඇසුරු කරනට කන මේ ඇහැ ඇසුරු කරන රූපේ දැකලා ඇති වෙන නාම ධර්ම රාශිය වගේම මේ කනට ශබ්දේ ඇතිලා ඒ තුලින් පහළ වෙන නාම ධර්ම කොහොමද සංස්කාර ධර්ම. මේ ධර්මය අනුකොට දැන් කුසල් පහළ වෙනවා. කුසල් සිත් ඇති වෙනවා. මේවා සංස්කාර ධර්ම. අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන සංස්කාර ධර්මයන් ඒ ඇවිත් තියෙන කුසල කුසල කර්ම සිදුවන්නේ. එතකොට මේ කන මේ සද්දේ පිළිබඳ යම් කිසි අර්ථය අර්ථයේ තේරුම් ගන්නා නම් මේ කියන දේ මේකයි මේකයි කියලා වැටහෙනවා නම් ඒ පිළිබඳ සිතිවිලි පරම්පරාවක් වෙනවා නම් චිත්ත සංස්කාර ගලනවා. ඒවත් ඔක්කොම සංස්කාර. ඉතින් විවිධාකාර සිතිවිලි ධර්ම රාශියක් මේ ශබ්දේ කනේ වැදීම නිසා ගලාගෙන යන මෙන්න මේ ඔක්කොම සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. දැන් මේ ධර්මයේ මුලදී අහනකොට පැවති ඒ සිතිවිලි එකක්වත් දැන්නේ ඒව එතනම එතනම එතනම ඇති වෙච්ච ගමම්ම වෙන තැනකට නොගොස් එතනම නිරුද්ධ වෙනවා. එහෙමයි ඒකේ ස්වરૂපය. එතකොට ඒව දෙස ආපසු හැරිලා අපි දැන් සිතින් බැලුවොත් එහෙම නේ ධර්මයේ පටන් ගන්නකොට ඉස්සල්ලාම පටන් ගන්නට තිබුණු සිතිවිලි දැන් කෝ කියලා අපි ආපස්සට හැරිලා බැලුවොත් එහෙම අනේ මොනවත් ඉතුරු වෙලා නැහැ නේ කියලා පේන්නට ඕන. සම්පූර්ණ නිරුද්ධ වෙලා ගිහිල්ලා නිවිලා ගිහිල්ලා මොකක්වත් ඉතුරු වෙලා නැහැ. මේ සංස්කාර අනිත්‍යයි අනිත්‍ය නිසාම මේවා නිරුද්ධ වෙයි කියලා. නිරුද්ධ වීම දකින්න එක ඊටාම පහසු ක්‍රියාවක් භාවනාවේ සමත විදර්ශනා වශයෙන් ඒ කියන්නේ සිතේ සමාධියත් ප්‍රඥාවත් දෙකම දිනු වෙලා තියෙන කෙනෙකුට නම් නැති කෙනෙකුට ඔය නිරුද්ධ වී දකින්න අපහසු වන්නට පුළුවන්. එතකොට මේවා නිරුද්ධ වෙලා ගියාට පස්සේ මම කියන්නට මගේ කියන්නට මගේ ආත්මයක් කියන්නට මොකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. මේ શબ્දය දැන් අපි ධර්ම දේශනා විතර කරාට පස්සේ මේ ඇයට මොකක්වත් මේ පිළිබඳ සිතිවිලි එකක්වත් හේසවන්නේ දැන් මේ අහන සිතිවිලි ධර්ම પરම්පරාව මම මගේ නම් මේ විදිහට සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා ගියාට පස්සේ මම කියන්නේ මගේ කියන්නේ මොනවද ඉතිරවන්නේ කිසිවක් නෑ. ඒක නිසා ඒක තේරුම් ගන්න මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත්‍ය සංස්කාරයක්, නිරුද්ධ වී යන සංස්කාර ධර්ම රාශියක්. ඒ වගේම මේක මම හෝ මගේ නොවන අනාත්ම වූ සංස්කාර ධර්ම. මේ සංස්කාර අනිත්‍යයි ඒ වගේම නිරුද්ධ වී යනවා කිසිවක් ශේෂ වන්නේ නැහැ. මේවා හරියට දකිනකොට මේ සෑම අවස්ථාවකදීම ගැන කෙනෙකුගේ සිත ශූන්‍යතාවයකට පත්වන්නට ඕන. හරියට දකිනවා නම් අර ඇහැ පිළිබඳ දැක්කත් එහෙම ශූන්‍යතාවයකට ඇති වෙන පත්වන්නට ඕනේ. කන පිළිබඳ මෙහෙම දකිනකොට ශූන්‍යතාවයකට සිත පත්වන්නට ඕනේ. මේ විදිහට නාසය ගැන අපි ඒවා විස්තර කරන්නට අවශ්‍ය නැහැ. නිවසට ගිහිල්ලා භාවනා කරන විට භවනා කරන නාසය අරගෙන නාසයට ගඳ සුවඳ ගඳ සුවඳ දැනීම නිසා ගහන විඥානය නිසා පහළ වෙන විවිධ සිටිවිලි. Taman දන්නවා කොයි කොයි ආකාරයෙන් සිටිවිලි මේ විදිහට පහළ වෙනවාද කියලා. මේ ඔක්කොම අනිත්‍ය වූ සංස්කාර, දුක්ඛ වූ සංස්කාර, අනාත්ම වූ සංස්කාර, නිරුද්ධ වී යන සංස්කාර කියන අවබෝධය ඇති කරගන්න. දිවට රසක් ගෑවෙනවා. රසක් ගෑවුනාට පස්සේ ඒ පිළිබඳ ජීවහා විඥානය පහළ වෙනවා. ඒ ජීවහා විඥානය නිසා ඒ අපි ඒ අත්දකින්න රසය පිළිබඳ විවිධ සිතිවිලි පහළවන්නට පුළුවන්. මේක රසවත් එකක්, මේක නීරස එකක්, මේක ගුණ එකක්, මේක අගුණ එකක්, මේ ලුණු වැඩි, මිරිස් වැඩි, සීන් වැඩි, ওই විදිහට නොඑක ආකාර සිතිවිලි පහළ වෙනවා. මේ සිතිවිලි පහළ වුණාට පස්සේ ආශා කරන සිතිවිලි එන්න පුළුවන්, නැත්නම් නීරස එකක් නම් ගැටෙන සිතිවිලි පහළවන්නට පුළුවන්. විවිධ දේවල් පහළවන්න සිතිවිලි ධර්ම තියෙනවා. මේ සිතිවිලි ධර්ම ඔක්කොම අර දිවයි රසයි ගැටීම නිසා පහළ වුණු චිත්ත සංස්කාර ධර්ම ඒවත් අනිත්‍යයි ඒ වගේම නිරුද්ධ වී යනවා එම නිසාම ආත්ම වශයෙන් ගන්නට නෑ මේකත් හරියට අර ඇහැට කනට දැක්කා වගේම විස්තර වශයෙන් බලනකොට එහිදී ශූන්‍යතාවයට සිතපත් වෙනවා ඊළඟට කය හයට දැනෙන ස්පර්ශක ස්පර්ශ කියන්නේ කයට දැනෙන යම්කිසි දෙයක්. Tamange කයම ස්පර්ශ වෙන්නත් පුළුවන්. නැත්නම් කය ඇතුළේම තියෙන වායෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, පඨවි ධාතුවක් ආදී ස්පර්ශ වන්නත් පුළුවන්. මේ බාහිර වශයෙන් ඇතිවන ස්පර්ශ පමණ නෙවෙයි කයට ස්පර්ශ ඇති වෙනවා. ඒ ස්පර්ශ ඇති වුනහම කාය විඥාන ඒ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. කාය විඥානය පිළිබඳව මේ ඇයට ඉතා පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් වන්නුන කායට ස්පර්ශයක් ආවට පස්සේ කොයි කොයි තරම් ධර්ම පහළ වෙනවද කියලා. ලෝභ ඇති වෙන්නලත් කය හා සම්බන්ධ විවිධ ස්පර්ශ හමුණාට පහළව පසුව පහළ වෙන නාම ධර්ම ඔක්කොම මේ ඔක්කොම ධර්ම හුදු සංස්කාරයේ අනිත්‍යයේ ධනාත්මයේ ඒ වගේම නිරුද්ධ වී යන ධර්මයේ කියලා දකිනවා. ඒ වැද්දගත්ම එක මනස. මනසට හමුවන විවිධ සිතිවිලි අරමුණු ධර්මයේ මනසට සිහි වෙන විවිධ අරමුණු අතීතේ වෙන්න පුළුවන් අනාගතේ වෙන්න පුළුවන් වර්තමානයේ වෙන්න පුළුවන් ඕනෑම දෙයක් අතීතේ දැකපු රූප අතීතේ දැකපු ශබ්ද අතීතේ දැකපු ගඳ සුවඳ අතීතේ දැකපු රස අතීතේ විඳපු කාය ස්පර්ශ දැන් ওই ඉන්දියන්ට ඇහැකනාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන්ට ඒ ස්පර්ශය වෙලා ඒ පිළිබඳ සිතිවිලි පහළ වෙනවා නම් වර්තමාන ඒ ආරම්මණයම වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් දකින්නම රූපයක් වෙන්න ඕනේ. ඒ රූපේ පිළිබඳ සිතිවිලි එන්න වෙන්න. ඒ කියන්නේ චක්කු සම්පස්සේ අසුරු කරගෙන ඇති වෙන වේදනාව සිතිවිලි ඇති වෙන්න. දැනට කනට සද්දයක් ඇහෙන්නට ඕනේ. ඒ සද්දේ අසුරු කරන සෝත සම්පස්සේ සෝත සම්පස්සේ දා වේදනාව ආදී ඒ සිතිවිලි පහළවන්නේ. ඒ වගේම නාසයටත් එහෙමයි, දිවටත් එහෙමයි, ශරීරයටත් එහෙමයි. ඊයේ දැකපු රසක් අරගෙන දැන් හිතනවා නම් ඒක මනෝ ස්පර්ශය තුනේ සිදුවන එකක්. ඊයේ දැක දැකපු රූපයක් ගැන හිතලා දැන් හිතලා සිතුවිලි ඇති කරනවා නම් ඒක මනෝ චක්කු සංපස්සේ තුලින් නෙවෙයි මනෝ සංපස්සේ තුලින් සිදුවෙන එක. ඒ වගේ තමයි කනට, දිවට, වානිත් ඉන්ද්‍රියන්ට දැන් වර්තමානික වශයෙන් පවත්නා වූ අරමුණු තමයි ඒවා ගන්න. නමුත් මනසට එහෙම නෙවෙයි. අතීතේවත් ගන්න පුළුවන් අනාගතේවත් ගන්න පුළුවන් වර්තමානයේවත් ගන්න පුළුවන් සංකතේවත් ගන්න පුළුවන් අසංකතේවත් ගන්නත් පුළුවන් ඕනෑම ආරම්භණයක් මනසට ගන්නට පුළුවන් ඒ ඕනෑම අරමුණක් ගත්තාට පස්සේ පහළ වෙන සිතේවි ධම්ම රාශියට ඔක්කොම අපි පොදු වචනයක් වශයෙන් කතා කරනවා නම් චිත්ත සංස්කාර නැත්නම් මනෝ සංපස්සජ සංස්කාර කියන වචනේ කතා කියන්නත් පුළුවන්. එතකොට මේ සංස්කාර නිසා තමයි බොහෝ දෙනෙක් මේ මම කියලා කෙනෙක් හිතනවා මගේ මේ කියන සත්‍යයක් තියෙනවා කියලා ආත්ම දෘෂ්ටියකට බැහැගන්නේ ඒ වගේම මේවට ලෝභ කරන්නේ, ද්වේෂ කරන්නේ, ගැටෙන්නේ මෙතන මේ සිතිවිලි ධම්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යන්නේ කනේ තියෙන්නේ වෙන දෙයක් නැහෙනේ කියන අවබෝධය නැතිකම නිසාමයි මේවා උපාදාන කරගෙන කටයුතු කරන්නේ. ඉතින් අපගේ සිත තුළ සිටිවිලි ධර්ම ටිකක් ඇති වෙලා නැතිලා ගියාට පස්සේ ඕකේ කන්නට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නිරුද්ධ වෙලා. ඕක අපි අතීතයේ ඇච්ච සද්දයක් හිතමුකෝ. ඔය සද්දේ උපාදානක අපිට බැන්නයි කියලා හිතමු. ඔයක අපි උපාදාන කරගෙන නැවත නැවත ඕකට සිටිවිලි ඇති කර ගන්නවා නම් ඒක තියෙන්නේ එතන තියෙන මෝඩකමක්. ඒ වගේ තමයි අතීතයේ යම්සා දේවල් තිබුණා නම් ඒක ඔක්කොම නිරුද්ධ වෙලා ගිය ධර්ම. ඒ එකක්වත් දැන් අල්ලගෙන දඟලනවා නම් ඒක දැන් වර්තමාන වශයෙන් පහළවන මානසික ක්‍රියාදාමයක් පමණයි. වෙන දෙයක් එතන නැහැ. ඒ වගේම අනාගතයේ තවම පැමිණිලා නැහැ. අනාගතයේ පිළිබඳ යන්තා සිටිවිල ධර්ම රාශියක් අපි හඳුරනවා නම් පවත්නවා නම් ඒක වර්තමානික වශයෙන් දැන් පවත්නා සිටිවිල ධර්ම රාශියක් පමණයි. ඒ වගේම තමයි දැන් වර්තමාන වශයෙන් පවත්නා සිටිවිල. ඔක්කොම වර්තමානික වශයෙන් ඇති වෙමින් නැති වෙමින් යන සිටිවිලි ක්‍රියාදාමයක් තමයි මෙතන තියෙන්නේ. ඒ සිටිවිලි ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඉතින් මේක හරියට තේරෙනවා නම් මොකද්ද අපිට අල්ලන්න උපාදාන ගන්න තියෙන්නේ? මොකක් ගැනද ගැටෙන්න තියෙන්නේ? මේ තමන්ගේ සිත තුළ මේ සිතේ ටිකක් ඇති වුණා පැවතුණා නැති වෙච්චලයි. ඒවා හේතුන් නිසා හටගත්තේ නිකන් නෙවෙයි. නිකම්ම ඉබේම ඇති වුණා නෙවෙයි. මම ඇති කරගත්තා නෙවෙයි. මගේ සිතවිලි ධර්ම ටිකක් නෙවෙයි. මේ සිතවිලි ඇති වුණා, පැවතුණා නැති වුණා. ඊයේ සිතවිලි නැතිලා ගියා වගේ තමයි දැන් සිතවිලි නැති වෙන්නේ. හෙට සිතවිලි නැති වෙන්නේ ඒ වගේ. මගේ වගේමයි අනිත් ලෝකයේ හැම සත්‍යයකගේම. එතකොට මේ විදිහට ඒක හරියට තේරෙනවා නම් අපගේ සිත තුළ ඔය ඇලීම්, ගැටීම්, බැඳීම්, මොයක ආකාර වෛරයෙන්, ගෝධකයෙන්, පලි ගැනීම වැනි දේවල් මොකක්වත් ක්‍රියාත්මක වන්නට බෑ. මොකද ධර්මයේ හරියටියට සිතින් අවබෝධ වෙනකොට මෙතන මොකක්වත් මම කියලා හෝ මගේ කියලා හෝ ආත්ම කියලා හෝ කවර ආකාරයකින් හරි ගන්නට නෑ. මෙතන මේ සිතිවිලි ධර්ම ටිකක් ඇතිුනේ නැතිුනේ නැත්තම් මෙහි කිසිම වැදගත් භාවයකුත් නෑ. මේ සිතිවිලි ඇති වුණා, මේ සිතිවිලි පැවතුණා, මේ සිතිවිලි නැති වුණා. මගේ වගේ තමයි අනිත් අයගේ. සිතිවිලි ඇති වුණා, පැවතුණා, නැති වුණා. ඉතින් මේවා නොදත් අය මේ ඔක්කොම උපාදාන කරගෙන නොඒකාකාර සංස්කාර රැස් කරනවා කර්ම සංස්කාර. අවිද්‍යාව පත්‍ය සංඛාර කර්ම සංස්කාර රැස් කරනවා. නැවත නැවත උපදීපෙදී සංසාර දුකම අනුභව කරන්නට සිදු වෙනවා. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් එහෙම, ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඇසුරු කරගෙන පහළ වෙන සෑම ධර්මයක්ම මේ චිත්ත සංස්කාර ධර්මයේ කියලා. වෙන මොකක්වත් නෙවෙයි කියලා අවබෝධ වුණොත් ඇහැ පැත්තකින් තියෙනවා, කන පැත්තක තියෙන ධර්මයක්, නාසය, දිව, ශරීරය පැත්තක තියෙන ධර්මයක්. ඕක අරමුණු කරගෙන ඇහැය, කනේ, නාසය, දිවේ, ශරීරය කියලා අපි සිතුවේ නැත්නම් ඒවා තියෙන බවවත් අපි දන්නේ ඒකයි ඒකේ හැටි. එතකොට මේවා පිළිබඳ සිතිවිලි ටිකක් ඇති කරගත්තොත් විතරයි ඕවා තියෙනවයි කියලාවත් දන්නේ. දැන් දිව තියෙනවයි කියලා දන්නේ නැහැ. දිව ගැන අවධානය යොමු කළේ නැත්තම්. කයේ කවර කොටසක් හරි දේශ අවධානය යොමු කළේ නැත්නම් ඒක තියෙනවා කියලා අපි දන්නේ නැහැ. මනසින් ගිහලා ස්පර්ශ කරන්නට ඕන. ඒ වගේම තමයි කනට ඇහෙන ශබ්ද මනසින් ස්පර්ශ කරනවා නම් ඒ වගේම ඇහැට පෙනෙන රූප ස්පර්ශ කරන්නට ඕන. මේ මනසින් ඇතිවන ස්පර්ශය නැත්නම් ඔය එකක්වත් මේ තමන්ගේ సంతානේ තමන්ගේ ලෝකේ තුන විද්‍යමාන වන්නේ. ඒ නිසා මෙතන තියෙන්නේ හුදු නාම ධර්ම ටිකක් නැත්නම් චිත්ත සංස්කාර ධර්ම ටිකක් ඇතිලා පැතිලා නැතිලා යන එක. මේවා මගේවත් මට දේවල් වන්නේ හේතු නිසා ස්වභාවය ඇති වෙනවා පවතිනවා මේ ඔක්කොම ස්වභාවික ධර්ම ස්වභාවික ධර්ම කියන්නේ හේතුන් නිසා පහළවන්නා වූ ස්වභාව වශයෙන්ම ඇති වෙන දේවල් අපිට ඕන විදිහට ඇති වෙන අපිට ඕන විදිහට පවත්වන නැති කරන්න පුළුවන් දේවල් නේ මේක හරියට තේරුම් අරගෙන මේ සියලුම සංස්කාර ඔක්කොම ස්වභාව ධර්ම මම නෙවෙයි මගේ නෙවෙයි මේවා ස්වභාවයටම මම බාර කරනවා කියලා ඇහැ ඇහැ පේන රූප ඇහැට පේන ඇහැ ඇහැට පේන රූප ඒ කර්මණු කරමින් පහළ වෙන සිතිවිලි ධර්ම ඔක්කොම ස්වභාවික ධර්මයේ මේ ස්වභාවික ධර්ම මගේ නේ ස්වභාවයටම මම බාර කරනවා කියලා සිතින් අයින් කරන්නේ කනට ඇහෙන ශබ්දය කන ස්වභාව ධර්මය ශබ්ද ස්වභාව ධර්මය ඒ නිසා පහළ වෙන සිටිවිලි ධම් ධම් රාශිය පුදු ස්වභාව ධර්මයේ මේවා මම හෝ මගේ නෙවෙයි කියලා ඒව ස්වභාව ධර්මයට මාරු කරන්න මේ විදිහට නාසයට දිවට ශරීරයට මනසට මේ ඔක්කොම මේවා පුදු ස්වභාව ධර්ම පමණයි මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේවා හා පහළ වූ සිටිවිලි ධම්ම පුදු සංස්කාර ධර්ම මම හෝ මගේ නෙවෙයි ස්වභාව ධර්ම මේ ඔක්කොම ඔක්කොම මම අත්හරිනවා ස්වභාවයටම බාර කරනවා කියලා ස්වභාවයටම බාර කරනවා. මේක හරියටම කළොත් එහෙම හිත නිසල වෙනවා. හිතට අරමුණක් නැහැ. හිතේ ස්වභාවය මොකද්ද? මේ හිතත් සංස්කාර ධර්මය. ඒකේ ස්වરૂපය මොකද්ද? හේතුන් තිබුණොත් හිත ඇති වෙනවා. හිත සංස්කාරයක් කියන්නේ හේතු නිසා හටගත් ධර්ම. එතකොට හිතට ඇති වෙන්නට හේතු තියෙනවා. හිත පහළවන්නට ඇති වෙන්නට හේතු තියෙනවා. ඒ හේතු තිබුණොත් හිත පහළ වෙනවා. දැන් අපි මේ හේතු ටික කපලා දානවා. කපල දැම්මට පස්සේ සිතට ඇති වෙන්නට හැකියාවක් නැහැ. මොකද හේතු නැතිසයා. එතකොට සිතට තියෙන්නේ සිත නිශ්චල වෙන එක විතරයි. වෙන කාණ්ඩයට සිත දෙන්නේ. නිකම් ගාල දැනීම මාත්‍රයක් ඒක ඇහෙන්නේ නැත්නම් කලවරකව දැනීමක් පවතිනවා වගේ ඔය සියුම් දැනීමක් පවතී. මේ සියුම් දැනීම පවා ඒකාන්තයෙන්ම සංස්කාර ධර්මයන් මේකත් නිරන්තරයෙන් පවතින ධර්මයන් නෙවෙයි. මේකත් අනිත්‍යයි. මේකත් අනාත්මයි. මේකත් නිරුද්ධ වෙනාට පස්සේ මම කියලා මගේ කියලා ගන්නට මොකද්ද මෙතන ඉතුරුවන්නේ කොහොම මේකේ මම කියලා අවබෝධ වුණොත් එහෙම ඔතෙන්දී ওই සංස්කාර ධර්මයක් මොහොතකට හරි නැති වී ගොස් සංස්කාර විරහිත තත්ත්වයටපත් වෙනවා නිවනට සිතපත් සංස්කාර නිරෝධය අත්දකිනවා නාම රූප දෙකම නිරුද්ධ වී ගිය තත්ත්වයක් ඉතින් තියෙනවා එතකොට ඒ தත්ත්වයේ සමහර විට තාම සුළු මොහොතක් පවණයි පවතින ඊට පස්සේ කාලයේ ඒකින්දර පුළුවන් කාලය අදිස්ථාන කර වැඩි කරගන්නට ඕන. එහෙම නැත්නම් ඒක ඉතා සුළු කාලයකට සීමා වන්නට පුළුවන්. මේ විදිහට මේ සංස්කාර අරමුණු කරමින් භාවනා කිරීම තුළින් ඒකාන්ත වශයෙන්ම කෙනෙකුට නිවනින් සැනසෙන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය අපි ප්‍රකාශ කරන්නම්. සංස්කාර කියන ඒවා විවිධ තැන්වල විවිධාර්ථ දැක්වීම සඳහා යොදා ගන්නවා මේ වචනේ. ඉතින් එකක් තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන සංස්කාර, ඊළඟට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන එක, ඊළඟට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වැනි දේවල්, සබ්බ සංඛාර සමතෝ කියන තැන තියෙන සංස්කාර, අනේ සබ්බේ සංඛාර අනිච්චාදී වශයෙන් තියෙන සංස්කාර, මේවා අපි එක එකක් කියලා ඊට පස්සේ තමන්ගේ පංචස්කන්ධය අසු කරගෙන පවත්නා සංස්කාර වලට විතරක් අපි අවධානය යොමු කළා. එතන ඇහැ අසුරු කරගෙන පහළ වෙන සංස්කාරය, ඇත් සංස්කාරය, රූප සංස්කාරය, ඒ නිසා පහළ වෙන සිතිවිලි ධර්ම සංස්කාර. මේ විදිහට ඉන්ද්‍රියයන්ට කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ඔක්කොම සංස්කාර ධර්මයි කියලා ගත්තා. දැන් මේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී වශයෙන් ගත්තනේ ඒ ඉන්ද්‍රියයන්ට හමුවන අරමුණු. එතකොට බාහිර සංස්කාරات අපි භාවනාවට ගත්තා වෙනවා. මුළු ලෝකෙම තියෙන සංස්කාර ධර්ම ගත්තා වෙනවා. අන්තිමට ඉතුරු වෙනා සියුම් දැනීම මාත්‍යත් ඒක සංස්කාර ආකාරයක් ඒක අනිත්‍යයට ගියාට පස්සේ මම කියලා ගන්නට කිසිවක් ශේෂවන්නේ මේකත් නිරුද්ධ වෙලා යනවා දැනකොත් එහෙම ඒකත් නිරුද්ධ වී යාම දැක්කොත් ඒ නිරුද්ධ වී ගියාට පසු ඇති වෙන සම්පූර්ණ හිස් භාවය පවා අනිත්‍යයි අනාත්මයි කියලා දකිනකොට නිවනට සිතපත් වෙනවා කියන එකයි කියන්නේ. ඒ විදිහට කටයුතු කිරීමෙන් කෙනෙකුට නිවනට සිතපත් කරගන්නට පුළුවන්. මේ ධර්මයේ ඇහුවට නෙවෙයි නිවන් ලැබෙන්නේ ඒක ප්‍රායෝගික වශයෙන් අත්දැක්කමයි. එහෙම නැතුව ධර්මයේ ඇසීමෙන්ම මේවා ලබන්නට පුළුවන්කමක් නැහැ. එහෙම පුළුවන්කම තිබෙන්නේ මේවා හදවත තුළින් දැක දැක දැක දැක මේ කියන දේ හදවත තුළ පෙනි පෙනි පෙනි පෙනි ඒ ධර්මය අහුවොත් ධර්මය අහන ගමන් මුවත් කෙනෙකුට සිත නිවනට පත් කර ගන්නට පුළුවන්. නැත්තම් බෑ. නැත්තම් භාවනා කරන්නට ඕනේ. භාවනා කරලා මේ කියන කාරණා අනුව පිළිපැදලා නිවන් ලබා ගන්නට ඕනේ. එසේම කරන්නට වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරලා මේ දේශනාව නිම කරන්න. දෙවියන් දෙමින් දෙනවා ආකාශත්තාජි කියන පාඩේ කියන ආකාශත්තාජි බුම්මත්තා දේවානාගාමයිද්దిక සාදා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාශත්තාජ බුම්මඨා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශත්තාජ බුම්මඨා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං කරන්ති ප්‍රාර්ථනා කරන මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදා සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං සවක්ඛ්‍යා වාන්නෝතෝ සම්බ දුක්ඛා පමුච්ඡතෝ මේ කුලසේවමුත සර්ව සත්‍යං මේ මියගේ මෙලොවේ අපසසර සේවා පරිලෝය අපසත්පත් වේවා නිවන සංසීමට මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීනිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු